ධර්මානුශාසනාව අද පවත්වනු ලබන්නේ තනමල්විල කිතුල්කොටේ රතන සදහම් භාවනා මධ්‍යස්ථානයේ ප්‍රධාන අනුශාසක පූජ්‍යපාද වලස්මුල්ලේ ගුණරතන ස්වාමින්ද්‍රයාණන් වහන්සේ දේශකයාණන් වහන්සේ নমස්කාර පූර්වකව පිළිගන්නවා සාදු සාදු සාදු බෞද්ධ ගුවන් විදුලියේ ධර්මදේශනා මාලාවේ අද දවසේ ධර්මදේශනය වෙනුවෙන් තම සදැහැති දායකත්වයේ ලබා දෙන්නේ හඟුරන්කෙත පල්ලි බෝල පදිංචි IMNG කුමාරි හාමි මහත්මිය ඇතුළු පවුලේ සියලු දෙනා. අඟුලුගහ දොරපේ කෝවිලවත්ත නිමාෂා ෆැක්ටරි වීව් ගාඩන්හි සුනේත්‍රා පාණ්ඩිගම මහත්මිය ඇතුළු පවුලේ සියලු දෙනා. ඒ වගේම මාත්තලේ පදිංචි එම් විජේරත්න මහත්මිය ඇතුළු පවුලේ සියලු දෙනා බෙලියත්ත පාතමුල්ල පාරේ අංක 114 නිවසේ පදිංචි ඒ ඒ ආර්යසිංහ මහත්මයා ඇතුළු පවුලේ සියලු දෙනා වරකාපොළ ගලපිට මඩ හල්ලව පදිංචි චන්ද්‍රලතා මුණසිංහ දසනායක මහත්මිය ඇතුළු පවුලේ සියලු දෙනා යන පින්වත් පිරිස විසිනුයි. එසේනම් දායකත්වයේ දරු සැමටත් බෞද්ධයා ගුවන් විදුලිය තුලින් ධර්ම ශ්‍රවණයට සැදී පැහැදී සිටින සැමටත් මා ආරාධනා කරනවා ධර්ම ශ්‍රවණයට පෙර තිසරණ සහිත පංචශීලයේ සමාදන් වීම සඳහා සාතුනාදයක් පවත්වා নমස්කාරය කියන ලෙසට අවසරයි ස්වාමින්ද්‍රයාණන් වහන්සේ සාදු සා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 गच्छामि द्वितीयम्पि बुद्धं शरणं गच्छामि द्वितीयम्पि बुद्धं शरणं गच्छामि द्वितीयम्पि धम्मं शरणं गच्छामि द्वितीयम्पि धम्मं शरणं गच्छामि द्वितीयम्पि सङ्घं शरणं गच्छामि द्वितीयम्पि सङ्घं शरणं गच्छामि तृतीयं Sampi Buddha.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 සික්ඛාපදං සමාදියාමි පාණාතිපාතා වීරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදාන වීරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වීරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වීරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වීරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේරය මජ්ජපමා දට්ඨානා වීරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේරය මජ්ජපමා දත්තාන වීරමණී සික්ඛාපදං සමාදියාමි මේ උතුම් තිසරණ සහිත වූ මේ උතුම් තිසරණ සහිත වූ පඤ්ච පංචශීල සමාදානය පංචශීල සමාදානය මාර්ගඵල නිවන් අවබෝධ වීම පිණිසම මාර්ගඵල නිවන් අවබෝධ වීම පිණිසම හේතු වේවා හේතු වේවා සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡ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 අපට දේශනා කරන්නට යෙදුනා වූ උතුම් වූ ශ්‍රී සද්ධර්මය ශ්‍රවණය කරලා ඊට අනුරූප විදිහකට අපේ ජීවිතය සකස් කරගන්නට වාසනාවක් ලැබුණොත් ඒක මේ මනුස්ස ජීවිතේ ලැබපු එකේ වාසනාවන්ත දෙයක් බවට පත් වෙනවා පින්වත්නි කල්පනා කරන්න ඕන අපි ඊටාම අඩු ආයුෂක් අරගෙන මනුස්ස ලෝකයේ තුල උප්පත්ති ලැබලා තියෙන්නේ. අපි දන්නවා විපස්සී බුදුරජාණන් වහන්සේලා ලෝකේ පහළ වෙන කාලෙදී මනුස්සයන්ගේ ආවුස අවුරුදු 80000යි. 80000ක් තරම් ආවුස තියෙන ඒ කාලවකවානු තුල ජීවත් වෙන මිනිසුන්ට හැදෙන ලෙඩවල් තියෙන්නේ සීමිත සංඛ්‍යාවක් පමණයි. මල මුත්‍ර පහ කිරීම, කුසගින්න, පිපාසය, සීතල, උණුසුම කියන මේන මේ ලෙඩවල් කීපයක් විතරමයි තියෙන්නේ. නමුත් දැන් අපි දන්නවා එදා අවුරුදු 80000ක් ආවුස තිබ්බට දැන් බලනකොට අපේ ආවුස අවුරුදු 80ක් විතර වෙලා. මේ 80ක් තරම් ආවුස කෙටි ආවුසක් අප සතු වුණාට එදා 80000ක් ආවුස තියන අයට තිබුණේ සීතල උස්නේ බඩ බිගින්න පිපාසය මල මුත්‍ර පහ කිරීම වැනි දෙයක් තමයි රෝග විදිහට. අද බලනකොට අපිට තියෙනවා අවුරුදු 80ක් ජීවත් වෙන අපිට තියෙනවා පුදුම විදිහේ ලෙඩවක්. දීවැඩියා කියයි, ප්‍රෙසර් කියයි, පිළිකා කියයි මොන මොන හෝ දහසක් ලෙඩවල් තියෙනවා. ආවුසත් අඩු වෙලා, සීග්‍රයෙන් අඩු වෙලා. හැබැයි ඒ වුණත් බලන්නකෝ දැන් එතකොට අපිට තේරෙනවනේ පින්වත්නි ආවුසත් එච්චරම අඩු වෙලා තියෙද්දී ලෙඩ රෝගත් අති භයංකර විදිහට මේ වගේ දරුණු ලෙඩ රෝගත් මරණය මුරුම කරන ලෙඩ රෝගත් නිරන්තරයෙන් ගොදුරු වෙන ස්වභාවයක් තියෙද්දි බලන්න පිනන්දි බොහෝ පින්වත් අයට මනුස්ස ජීවිතේ වටිනාකම තේරෙන්නේ නැහැ. මේ මනුස්ස ලෝකයේ දුර්ලභාපු අපිට මේ ජීවිතය අතිශයින්ම වටින ජීවිතයක්. මක් නිසාදයත් මනුස්ස ලෝකයේ උප්පත්ති ලැබපු කෙනෙකුට තමයි මේ චතුරාර්ය සත්‍ය ධර්මය අහලා ඒ අනුව නුවණ දිනු කරගන්න පුළුවන්කම තියෙන්නේ. එහෙම නුවණ දිනු කරගන්න ශක්තිය ධෛර්යය ලැබුණොත් පින්වත්නි අපි වාසනාවන්ත වෙනවා මෙන්න මේ මිනිස් භවයේ දෙයක් කරගත්ත කියලා. ඇයි මිනිස්යන්ට විතරමයි නුවණ දිනු කරන්න පුළුවන්. වෙන කිසිදු සතෙකුට නුවණ දිනු කරන්න බෑ. නුවණ දිනු කරන්න පුළුවන්කම තියෙන්නේ මේ පොත්පත් කියවලා ඒ කටයුතු එහෙම අරගෙන නෙමෙයි. තමන්ගේ සිත තුළට එන අකුසල ධර්මයන් ක්ලේශ ධර්මයන් දුරු කරගන්න පුළුවන්කමක් ලැබුණොත් ඒ දුරු කර ගැනීමත් සමගම අපේ සිත්වල දියුණුවක් ඇති වෙනවා. ඒක තමයි සිත දියුණු කර ගැනීම. ඉතින් අපිට වෙලා තියෙන්නේ පින්වත්නි අපට හසු වෙන හසු වෙන අකුසල ධර්මන් වලට ඒ අකුසල ධර්මයන් වලට අපි ගහගෙන යනවා. නේ? ඒක නෙවෙයි ගහගෙන ගිහිල්ලා අපි දන්නේ නැහැ අපේ සිත අපිට තොරෙන් අරන් ගිහිල්ලා. නේ අපි දන්නේ නැහනේ අපේ සිත අපිටත් හොරෙන් ගෙනහිල්ලා දන්නේ නැහැ කියලා සමහරලාට කියනවා. එයි ඔබට තරහා හිතක් ආවා තරහා හිත දැන් ඔබේ ඇඟට සම්පූර්ණම හිත අරගත්තා. අරගෙන දැන් කෑ ගහන මොනවා හරි දෙයක් කරනවා. ඒ කරන්නේ දැන් ඔබ දන්නේත් නැහැ ඔබේ හිත ඒකට ආක්‍රමණය වෙලා. ගිහිල් වෙලා ඊට පස්සේ අපිට අහිත විපාකමයි පින්වත් ලැබෙන්නේ. ලෝතුරා බුදුරජාණන් වහන්සේ නමක් ලෝ පහළලා දේශනා කරනවා ආන්න ඒ ක්‍රියාවන් වලින් අපේ සිත පිරිසුදු කරගන්න. හිත ඒ අහිත කර ක්ලේශ ධර්ම වලින් සෝදා හරින්න. ඒවා සෝදලා හරින්න පුළුවන් නම් අපිට බොහොම වටිනාකමක් ලබා ගන්න පුළුවන්. ලංකාවේ බැලුවට පස්සේ පින්වන්නේ හරිම පුදුම වෙනවා මොකද අපි මේ දවස්වල වැඩසටහන් කරනකොට අපිට හරි සංවේගයක් ඇති වෙනවා බොහෝ තැන්වලම ධර්මදේශනා සිදු කරවන්නේම මීගිය අයට පිම්පැමිණවීමමනේ හැබැයි ඒක හොඳයි පින්වත්නි හැබැයි ඔබ මතක තියාගන්න ඒ පින් පැමිණීම තුලත් අපි කුමක්ද කියන්නේ? දැන් මේ ධර්මයේ දේශනාව කිරීම තුළින් ජනිත කරගත්ත කුසල කර්ම උපයෝගී කරගෙන නැවත උපදින්න ඕන කොහේද? මනුස්ස ලෝකෙම ඉපැන්නේ. මනුස්ස ලෝකෙ ඉපදිලා හැබැයි උපදින කාලය වෙනකොට ධර්මයේ තියෙන්නත් ඕන නැත්තම් ඉතින් අර තිරිසන් සත්ත්ව ඉපදිච්ච වගේනේ තේරෙන්නේ නැහනේ. එහෙනම් මේ ධර්මයක් තියෙන කාලේදී manuss ලෝකෙ ඉපදිලා නුවණ දිනු කරගෙන සසරෙන් එතර වෙන්න මේ පුණ්‍ය ශක්තිය හේතු වෙන්න කියලා තමයි අපි පින් අනුමෝදන් කරන්නේ. එතකොට පින්වත්නි ඇත්තටම ඔබ නුවණින් කල්පනා කරන යම් ප්‍රමාණයක් සරල විදිහකට ඔබ කල්පනා කරන්න පින්වත්නි දැන් manuss ලෝකේ ඇවිල්ලා දැන් ආපු අපි කියලා හිතන්නකො. මනුස්ස ලෝකයේ ඇවිල්ලා මෙතන ඉන්න අපිට මේ වෙලාවේ පුණ්‍ය ශක්ති ටිකක් අරගෙන ලෞතුරා මාර්ගයක සසර දුකෙන් ඈතර වෙන්න මගක් හොයාගන්න අපොහසත් වුණු අපි මෙතෙන්ට ඇවිල්ලා ඉවර වෙලා මේ සිහිය තියේදී දැන් අපි කියන දේ ඔබට තේරෙනවා ඒ කියන දේ තේරුම් ගන්න උත්සාහ දරන්නේ නැතුව ඔය මොන මොන හරි රැකිරක්සා ආවිවා දූ දරුව කටයුතු ඕව තේරුම කර කර ඕවම විතරක් කර කර ඉඳලා ඊට පස්සේ මැරිලා ගියාට පස්සේ එයාට පින් ටිකක් ලැබුණත් එයා ආපහු මනුස්ස ලෝකෙට ආවත් මේව කරයි කියලා හිතනවයි ඇත්ත ඇත්ත තත්ත්ව හිතන්නකෝ හිතනවද හිතෙන්නේ නැහැ පින්නන්නේ හිම කරන අය අත්තලොස්සක් වෙයි ඇයි හේතුව දැන් එහෙම නැති දැන් ඔබ බලන්නකෝ. දැන් ඔබට කිව්වොත් අසලොස්සක පොයකට සිල් ගන්න කිව්වොත් වෙලාව නැහැ. අනුන් වෙනුවෙන් නෙමෙයි ඒ කරන කාර්යය Tamanට. Tamanට මොකක් හරි කවුරු හරි කෙනෙක් ගැන තරහක්, දේශයක්, වෛරයක්, ඊර්ෂ්‍යාවක් આવොත් ඒක අයින් කරගන්න කිව්වොත් ඒකට හිත කැමති වෙන්නේ නැහැ. අනුන් නසන කපන කොටන සිතුවිලිම තමයි සිතට පහළ වෙන්නේ. එතකොට මෙතෙන්ට මේ මනුස්ස ජීවිතේ මෙතෙන්ට ඇවිල්ලා අපි කරගත්තේ නැතුව තව කලක් පස්සට ගිහිල්ලා ආයිත් මනුස්ස ලෝකයට ආවොත් කරගන්නවා කියන එක නම් ඉතින් සිද්ධ වෙනවා බොහොම අඩුවෙන්ට පුළුවන්. මේ සාම්ප්‍රදායික ක්‍රමයක් කියන්නේ. පින් අනුමෝදන් කරන්න ඕන. හැබැයි ඒ අරක තමයි ඇත්ත. දැන් එතකොට අපි දැන් ඉන්නව මොකද්ද? දැන් ඔබත් මැරෙනකන් ඉන්නවා ඔබේ ඥාති අය ටික මොකක් කරනද? අනේ මේ පින් මොකර කරලා දානයක් දීලා පින් දීලා අනේ මේ පින් ටික ලබාගෙන ඒ තාත්තා හරි සහෝදරයා හරි මේ මනුස්ස ලෝකෙ ඉපදිලා මේ ධර්මය අහලා නිවන් දකින්න ලැබෙන කියලා. උන්ද ඊළඟ වතාවක ඉපදුනොත් ඔయితත් වඩා ඊටත් අන්තව ඕවල්නවා. නේ? ඉතින් බලන්න පින දේ නිසා දැන් මැරුණු අයට පින් දෙමු. ඉන්න අය මැරෙන්න කලින් මේක කරගන්න. ඒකනේ ඇත්තම ස්වභාවය ඒකනේ. ඉන්න අය මැරෙන්නකල නෑ. ඔබත් මැරුණාට පස්සේ ඔබේ ඥාති හිතයිසින් පින්දෙනකන් ඉන්න එපකා. ඉන්න අය මැරෙන්න කලින් ඒක කරගන්න. එහෙම කරගත්තොත් මම දැන් අපි මැරලා ගියාට පස්සේ පින්නදි බලමු මොන දේ කරගෙන හිටියත් කොහොම කටයුතු කරන් හිටියත් ඔබ මැරෙනවා කියන එක දන්නවනේ. දන්නවද? ඒකට තාම හිතෙන්නේ නැහැ දැම්ම මැරෙයි කියලානේ. නමුත් ඇත්තටම ඔබ මැරෙනවා. මැරෙනකොට ඔබට කවුද ආරක්ෂාවට ඉන්නේ? කවුද ඔබට රැකවරණයට ඉන්නේ? අන්න මෙන්න මේ manuss ලෝකෙට ආපු එකේ මේ දුර්ලභ අවස්ථාවේ ප්‍රයෝජනයක් අරන් තිබුණා නම් මොන්න තරම් වටිනවද පින්වත්. සියල්ල තල්ලු වෙලා ගිහින් එක එක පැතිවලට එහෙම කටයුතු ටිකක් තමයි වෙලා තියෙන්නේ. දැන් බලන්න බුදුරජාණන් වහන්සේම දේශනා කරනෝ මහණෙනි මේ තථාගතයන් වහන්සේලා දේශනා කරන සද්ධර්මය කලකදී මේ පෘථග්ජන මිනිස්සුන්ගේ වාසිතයක් බවට පත් වෙනවා. ඒ මිනිස්සුත් ඒව කියව කියව ඔහේ ඉන්න තේරුමක් ඇත්තේ නැතිව. එහෙම වෙවි යන්න පුළුවන් කියලා. ඒ නිසා පින්වත්නි මේ අවස්ථාවේ ප්‍රයෝජනෙ ගන්න. දැන් බුදුරජාණන් වහන්සේලා බලනෝ අපිට පුළුවන්කම තියෙනවනම් දැන් මේ ආයතනයක් උපදිනකොට අසයි රූපයයි චක්කු විඤ්ඤාණයයි කියලා මේ තුන ස්පර්ශ වෙනකොටම ආයතනයක් ඉපදුනා. ඒ ඉපදුනා වූ ආයතනේ මේ මොහොතේම නිරුද්ධ වුණා. අනිත්‍ය වුණා. නේ හැබැයි ඒ නිරුද්ධ වෙන බව දැනගත්තනම් ආන්නයා තමයි සැපයටපත් වෙන්නේ. ඌක තමයි බුදුරජාන් වහන්සේ දේශනා කරේ අනිච්චාවත සංඛාරා උපාද වය ධම්මිනෝ uppajjittā nirujjanti තේසන් වූප සමෝසෝගය බලනු දැන් ඕක කියනකොටම ඔබේ හිත කොතෙන්ටද දුවන්නේ කොහෙටද යන්නේ? කියන්නකො. මල ගෙදරටම නේ. ඇත්තමටත් ඒකනේ. දැන් ඕක කියනකොටම දැන් මම මේ මුලින්ම කිව්වේ නැත්තේ මොකද මුලින්ම අහන එක අනිවාර්යෙන් රේඩියෝ ඕෆ් කරනවා. මේ මල ගෙදරක දේශනාවක් දන්නේ නැහැ කියලා. මේක කට්ටිය හිතන් ඉන්නේ අහන්න හොඳ ප්‍රකාශයක්. දැන් ඔබේ ගෙදරක ලියලා තිබුණු අනිච්චාවද සංඛාරා උපාද වය ධම්මිනෝ පජිත්තා නිරුද්ධන්ති තේසන් උපසමෝසකෝ කියලා ලියලා තිබුණොත් ඉතින් පුදුම ප්‍රශ්නයක් වෙයි. ඔබට කවුරු හරි ලියුමක් එවනකොට ඕක හෙඩ්ලයින් එක විදිහට ලියලා එව්වොත් මම මැරිලායි කියලා හිතුවද ඔන්න ඔහොම තමයි එවන්නේ. නමුත් අන්න බලනකො අපි කොච්චර අන්ධ කරලාද කියලා. අපි කොච්චර මෝඩ කරලාද කියලා. පින්නන්නේ ඔය ඕක තියෙන්නේ මලගෙවල් වල කියව කියව ඉන්න එකක් නෙමෙයි. අවබෝධ කරගන්න එක. එතකොට අවබෝධ කරගන්නේ අනිච්චාවත අනිච්ච කියන්නේ අනිත්‍යයි. වත කියලා කියන්නේ ඒකාන්තයෙන්. සංස්කාර කියන්නේ සංස්කාර අනිච්චාත් සංඛාරා. ඒකාන්තයෙන්ම සියලු සංස්කාරයන් අනිත්‍යයි. උපාද වය ධම්මිනෝ උපදිනවා වය නැති වෙනවා. උපාද කියන්නේ ඉපදුනා වය කියන්නේ නැති වුණා ධම්මිනෝ කියන ධර්මතාවයෙන් යුක්තයි. ඉපදිලා නැති වෙන ධර්මතාවයෙන් යුක්තයි. uppaccittva niruccanti. ඉපදිලා නැත්තටම නැති වෙලා යනවා. අයිත් ඉතුරු වෙන්නේ ඩිංගක්වත් ඉතුරු නැතුවම නැති වෙලා යනවා. uppajjita niruddhande tesan voopa samosako මේ දැනගත්ත කෙනා තමයි කියනවා සැපයටපත් වෙන්නේ. ඔන්නෝක දැනගත්තොත් එයා සතුටටපත් වෙනවලු. සතුටටපත් වෙනවා කියන්නේ නිවනටපත් වෙනවා. දැන් පුළුවන්ද? ඔන්න බලන්න ලස්සන බුද්ධ වචනයක් දැන් ගිහින් හිර කරලා තියෙන දන කොතනද කියලා. මලකඳක් ළඟ හිර කරලා තියෙනවා. අනිච්ඡාවත සංඛාරා කියලා කියනකොට පින්වන්නේ දැන් ඔබ කල්පනා කරන්න ඇසයි රූපයයි චක්කු විඥානයයි කියන මේ හේතු තුන ගැටෙනකොට ඒ හේතු ගැටීම නිසා අපිට මොකද්ද වෙන්නේ යමක් යමක් පේනවා. පේනවනේ. ඇසයි රූපයයි චක්කු විඤ්ඤාණය කියන මේ හේතු තුන ගැටීම නිසා යමක් පේනවා. ආන්න දැන් ගැටුණු නිසා යමක් පෙනුණා. ගැටුම නිරුද්ධ වුණු ගමන්ම පේන දේ මොකද වෙන්නේ? නිරුද්ධයි. ඇයි ගැටුණු නිසාම පෙනුණා. ගැටීම අවසන් වුණු ගමන් පෙනීම අවසන් වෙනවා. අනම ගැටුණු නිසාම පෙනුණා ගැටීම අවසන් වෙනකොටම පෙනීම අවසන් වෙනවා. අන්න බලන්න. එතකොට ඒක තමයි අවසන් වෙනවා. එහෙම අවසන් වෙනවා කියලා දැනගත්තොත් යම් කෙනෙක් එහෙම අවසන් වෙනවා කියලා දැකගත්තොත් යම් කෙනෙක් ඒක නැත්තටම නැති වෙලා යනවා. ඒක දැනගත්තොත් ඒක දැකගත්තොත් ආන්න බුදුරජාන් වහන්සේ දේශනා කරනවා එයා තමයි සැපයටපත් වෙන්නේ. ඒ කියන්නේ පින්නනේ අනිච්චා වත සංඛාරා එන ඇසයි රූපයයි චක්කු විඥානයයි මේ තුන ස්පර්ශ වීම නිසා පෙනීම ඇති වෙනවා ඒ නිසා දැන් මොකද්ද වෙන්නේ මේ ගැටුණු නිසා පෙනුණා දැන් ගැටුණු හේතු නිරුද්ධයි නැති වුණා නැති වුණාම කියන්නේ අනිත්‍යයි ඇයි ඇති වුණා නැති වුණා ඇති වුණා නැති වුණා කියන්නේ අනිත්‍යයි අනිච්චාවත සංඛාරා ඊට සාපේක්ෂව හටගන්න සිතිවිලිත් එහෙමයි අන්නේ සංස්කාර ඇති වුණා නැති වුණා. එදින අනිච්චාවත සංඛාරය ඒකාන්තයෙන්ම සියලු සංස්කාරයන්ම අනිත්‍යයි. අනුබන උපාද වය ධම්මිනෝ උපදිනවා. ඒ කියන්නේ හේතු ගැටුනොත් ඇති වෙනවා. වය ධම්මිනා ගැටුණු හේතු නිරුද්ධ වෙනකොටම වය ධම්මිනෝ නැති වෙනවා. හේතු ගැටෙනකොට හටගන්නවා ගැටෙන හේතු නිරුද්ධ වෙනකොටම ඵලයත් නිරුද්ධාන්න බලන උපාද වය ධම්මිනෝ ඇති වෙලා නැති වෙනවා උපචිත්තා නිරුද්ධන්තුයි ඇති වෙලා ඒක නැත්තටම නැති වෙනවා දැන් ඔබ හිතන්නකො මෙහෙම දෙයක් මෙහෙම මයික් එකට මම තට්ටුවක් කරොත් ඒක ඔබට ඇහෙනවනේ ඇහෙනවද නැද්ද? ඇහෙනවා. දැන් හොඳට කල්පනා කරනවා. එතකොට මේ තට්ටු කරන එක ඇඟිල්ලයි මයික් එකයි ගැටීම නිසා නේද ශබ්දය ආවේ? ඒක තේරෙනවද? දැන් ඒ ඒක තමයි ශබ්දය ආවේ. එතකොට දැන් ඔබ කල්පනා කරන්න මෙහිම. දැන් මයික් එකයි ඇඟිල්ලයි ගැටුණු නිසා ශබ්දය ආවා. දැන් ඒ ශබ්දේ ඒක නිර්දයනේ ඒක නිරුද්ධ වුණේ ඇඟිලයි මයික් එකයි ගැටීම නැති වුණු නිසා ඒ හේතුව ගැටෙනකොට ශබ්දය ආවා. හේතුව නිරුද්ධ වෙනකොට ශබ්දය නිරුද්ධ වුණා. අන්න නිරුද්ධ වුණා දැන් ඩිංගක් ඉතුරු වෙලාවද්ද නිරුද්ධුනේ? නෑ නැත්තටම නැතුණා. දැන් ආපහු ගැටුණොත් ආපහු වෙන ශබ්දයක් ඇහෙන්නේ. අර ශබ්දේ නැත්තටම අනිච්චාවත සංඛාරා උපාද වය ධම්මනු ඇති වෙලා නැති වුණා uppajjitwa nirucchanti ඇති වෙලා නැත්තටම නැති වුණා දැන් ආපහු සබ්දයක් ඇහෙන්නේ අයිත් ඇඟිල්ල ගැටුනොත් ඒක වෙන සබ්දයක් එහෙනම් ඕන්න ඕක දැන දැක ගත්තොත් බුදුරජාන් වහන්සේ දේශනා කරනවා සැපේටපත් වෙනවා දැන් බලන්න පින්වත්නි ඒක තුලදී දැන් අපි ඇසට දැකපු රූප කනට ඇසුණු ශබ්ද නාසයට දැනුණු ගඳ සුවඳ දිවට දැනුණු රස කයට දැනුණු පහස මේන්න මේ අරමුණු දැන් ගැටුණොනේ ගැටුණනේ දැන් ඔබ මෙහෙම දෙයක් හිතන්නකෝ ඔච්චර වැඩිපුර හිතන්න ගියොත් අපහසු වෙයි නම් ඔබට ඇසට ගැටුණු රූප තියෙනවනේ නේද? ඒ ගැටුණු රූප ඇසයි රූපයයි චක්කු විඤ්ඤාණය ගැටුණු නිසා රූපේ පෙනුණා. දැන් ඒ රූපෙත් නිරුද්ධයි ගැටීමත් නිරුද්ධයි. නමුත් ඔබ නිරුද්ධයි කියලා දන්නේ නැතුව ඒ දැකපු රූපේ හරි ලස්සනයි. හරි හොඳයි. ඉත්තා කන්තා මනාපා පියරූපා කාමෝපසංහිතා රජනීයා කියලා අනේ සපයි හොඳයි ඒකම තමයි ඕනේ යාම තමයි ඕනේ නැත්තම් මම බෙල්ලෙවල දාගෙන මැරෙනවා කියලා හරි එහෙම හිතෙන්නේ නැද්ද අතීත හිතිල නැද්ද දැකපු එවැනි රූප හොඳයි හොඳයි කියලා හිතුවේ නැද්ද හිතුවා අන්න එතකොට දැන් බලන්නකෝ එහෙම හිතුව කියන්නේ අන්න සසර පැවැත්ම පින්වත්නි හොඳට මේ ධර්මයේ ප්‍රායෝගික කරගන්න. දැන් ඔබට ඇසට එහෙම ගැටුණු රූපේ අතීතයේදී හිතන්නකො නෝන කියලා. එතකොට මේ ගැටුණු රූපේ ඔබ හිතුවා එදා නෑ මේක ඇති වුණා නැති වෙන එකක් නෙමෙයි. නැති වෙලා යන ධර්මතාවයෙන් යුක්ත හේකුත් නෙමෙයි. නිරුද්ධ වෙනුකුත් නෙමෙයි. යා මගේ හිතේමයි ඉන්නේ කී කියා හිතෙනවනේ. දැන් gedara ආවත් මතක් වෙනවා. කන්න ගිය මතක් වෙනවා. නිදියන ගියත් මතක් වෙනවා. දැන් මේ නිරුද්ධ වෙච්ච දේ තමයි මතක් වෙන්නේ. ඇයි හේතුව? නිරුද්ධ වෙච්ච බව දන්නේ නැති නිසා. නිරුද්ධ වෙච්ච බව දන්නේ නැති නිසා. දැන් නිරුද්ධ වෙච්ච බව දන්නේ නැති නිසා එයාට හිතෙනවා අනේ තවම එයා මතක් වෙනවා. ඒව මම අර කියපු වචන රැව් පිළිරැව් දෙනවා කිය නැවත නැවත නැවත මතක් වෙනවා. ඒ මතක් වෙන්න වෙන්නම ඔබට ඇති වෙන්නේ සැපද්ද දුකක්ද? ඇත්තරම දුකක්ද සැපද්ද ඔබට ඇති වෙන්නේ? දුකක්. අන්න බලන්නකො. ඉතින් මේ දුක ඇති උනේ වරදවා තේරුම් ගත්ත නිසා. දැන් ඔබට තේරුම් කරගන්න ශක්තිය තිබුණා නම් අනිච්චාවත සියලු සංස්කාරය අනිත්‍යයි. උපාද වය ධම්මින ඇති වෙලා නැති වෙලා යන දැන් ඒක ඇති වෙලා නැති වෙලා ගිහිල්ලා. නමුත් නැති වෙලා ගියාට නැති වෙලා ගිහිපු බව දන්නේ නැති එක තමයි පින්වත්නි ලෝකේ පැවැත්ම. නැති වුණ බව දන්නේ නැති එක. ඇයි ඒක උදේ දැක්කනම් හවසත් ඒ විදිහට හිතට මෙනෙහි වෙන්න බෑනේ. දැක්කේ උදේ නෙවෙයි එතෙන්දිම නිරුද්ධයි නෙමේ. දැන් ඒක දැන් හවස් වෙනකොට උදේ ටික අනිත් අතීතයට ගිහිල්ලානේ. අතීතය කියලා කියන්නේ නිරුද්ධ වෙච්ච දෙයක්. දැන් නිරුද්ධ වෙච්ච දෙයක් තියෙනවා කියලා කුමක්ද කරන්නේ? අපි දිගින් දිගට දිගින් දිගටම කල්පනා කරනවා නිරුද්ධ වෙච්ච දේ තියෙනවා කියලා. එහෙම රැව් පිළිරැව් දීමම තමයි පින්වත්නි මේ සංසාරේ පැවැත්මට හේතු වෙලා තියෙන්නේ. අන්න එහෙමනම් අර බුදුරජාණන් වහන්සේ දේශනා කරන අනිච්චාවත් සංඛාරා උපාද වය ධම්මිනෝ uppajjitta niruddhanti තේසන් රූප සමෝසුකෝ සියලු සංස්කාරයන් අනිත්‍යයි ඇති වෙලා නැති වෙලා යනවා ඒ uppajjitta niruddhanti ඇති වෙලා නැත්තටම නැති වෙලා යනවා මේක දැනගන්න පුළුවන් වුණොත් අපි සසරෙන් ගොඩයි දැනගන්න බැරි නිසා දැන් ඔබ මෙතන ධර්මය ඇහුවත් අනේ මතක් වෙනවා දූ දරුවෝ මතක් වෙනවා නෝනල මහත්තුරු මතක් වෙනවා ගේ දොර මතක් වෙනවා ඇයි උපජ්ජිත්තා නිරුද්ධන්ති ඉපදලා නිරුත්ච්ච බව දන්නේ නැති නිසා තවම එහෙම මෙනෙහි කර කර එහෙම මෙනෙහි කර කර ඉන්නවා එතකොට පින්වන්දි එහෙම මෙනෙහි කර කර ඉන්න ඉන්නම අපිට සංසාරේ අනවරාග්‍ර සංසාරේ දුකටපත් නැ මේ වැරදි දෙයකට නේ අහුලා තියෙන්නේ අපි. නැතිද? දැන් මේ අහුවෙච්ච දේ අපි දැන් හිතමු දැන් ඔබට දැක්කේ පාර යනකොට ඒ කෙනා. දැන් ඔබ ගෙදර ඇවිල්ලා කල්පනා කරන්නේ. එයා දැන් ඉන්නේ ගෙදර? නෑනේ. දැන් කල්පනා කරන්නේ කොහෙන්ද? එහෙනම් දැන් කල්පනා කරන හිතේ ඡායාවක් සටහන් කරන හිතනවා හිතේ ඉන්නවා කියලා යා. එහෙම හිතාගෙන හිතට රැවටිලා විඥානය ඔබට මැජික් කරනවා. විඥානය පෙන්නනවා මෙන්න යාගේ රූපේ මේ වගේ මේ වගේ දැන් වර්ධව තේරුම් කරත් ඇත නිසා දැන් කතා කරනවා. හිතින් ඔබගේ වැඩේ කතා කරනවා. ඒක නිසා තමයි පින්වන්නේ මේ සසර පැවැත්ම සිදු වෙන්නේ. බුදුරජාණන් වහන්සේලා ලෝකේ පහළ වෙන්නේ ඔය සසර නැවැත්ම සඳහා. සංසාර ගමන නවත්වන්න. දැන් බලන්න පින්නොදි ඔකට අර අපි උදාහරණයක් කියනවා මේ අර බල්ලෙක් ගියන් පස්සේ වතුර ටිකක් තියෙන ළිඳ ළඟක් ළඟට දහවල් වෙලාවක ගියොත් ඒ බල්ලට ළිඳේ පතුල බලනකොට ඒ වතුර පේනකොට බල්ලට බල්ලේ රූපේ පේනවද? පේනවද නැද්ද? පේනවා. පෙන්නම් පස්සේ බල්ල මොකද්ද කරන්නේ? බල්ල බුරනවා මොන මොන හරි බල්ලගේ ඒ ක්‍රියාවන් ටිකක් සිදු කරනවා. දැන් ඔබත් එක්ක ගිහිපු බල්ලෙක් එහෙම කරුවොත් ඔබ මොකද්ද කරන්නේ බල්ලට? ගහලා එලවනවා මේ මෝඩ බල්ලෙක්. මොකද්ද බල්ලෝ වෙලා තින්නේ? ඇත්ත තත්ත්වය ඒක තමයි. ගහලා එලවනවා. ඇයි මේ මේ මොකෙක්ක නැති තැන මේ බල්ලා ගිහිල්ලා දැන් උඩුබුරු දානවා, කෑ ගහනවා, තව බල්ලෙක් ඉන්නවා කියලා. ඊට පස්සේ දැන් එතකොට ඔබ ඒ බල්ලා එලවන්නේ බල්ලට වඩා ඔබට නුවණ තියෙනවා බල්ලට වඩා ඔබට නුවණක් තියෙනවා මේ වතුරේ මොකෙක්වත් නැහැ කියන එක දැන් ඔබට තේරෙනවනේ තේරෙන නිසා බල්ලා එළවන බල්ලට තේරෙන්නේ නැහැ නුවණ මදි නිසා මෙතන තව බල්ලෙක් ඉන්නවා කියලාමයි බල්ලට හිතෙන්නේ දැන් ආපහු ටිකක් දැන් ඔබ ගහලා එළවනකොට බල්ලයයි ගිහිල්ලා ඔබත් එක ටිකක් දැන් ගිහින් දැන් ආපහු බල්ලට මතක් වෙනවා අයියෝ අතන බල්ලෙක් ඉන්නෝනේ ආපහු ගිහින් එබිල බලනකොටම මෙන්න බල්ලෙක් ඉන්නවා මේ වගේ මේකේ දැන් අර බල්ලෙක් කියලා පේන්නේ මොකද්ද? ආලෝකයයි බල්ලයි ජලයයි යටිකල්හි බල්ලාගේ සෙවණැල්ල ජලය මත වැටි ඇත. ඒ සෙවණැල්ලට දැන් බල්ලා රවටිනවා තව බල්ලෙක් ඉන්නවා කියලා. ඉන්නවා කිය කියා බල්ලගේ වැඩේ බුරුපුරා බුරුපුරා දඟලනවා. දැන් ආන්නේ වගේම තමයි පින්වත්නි ඔබත් ඇහැට රූප ඇසයි රූපයයි චක්කු විඥානය ඇතිකල්ලි ඒ රූපයේ සෙවණැල්ල දැන් අසමත පතිත වුණා. පතිත වුණාට පස්සේ දැන් ඔබට හිතන දැන් පතිත වුණා එතනින් ඉවරයිද? දැන් ඇසේ මොකෙක්වත් නැහැ. කිසිම දෙයක් නැහැ. අර අර වතුර වගේ දැන් ඔබ කල්පනා කරන්න දැන් අර නිදේ තියෙන වතුර වගේ. දැන් මොකුත් නැහැ. ඒ වුණාට දැන් ඔබට හිතෙනවා මම දැක්කනේ ආවල් කෙනා. අයියෝ යා ලස්සනයිනේ. එයා හොඳයිනේ. දැන් එයා දැන් දැකපු කෙනා ගිහිල්ලා වෙන්න පුළුවන්. දැන් ඔන්න ඔබටත් දැන් මෙන්න දැන් ගෙදර ආවත් කොහේ හරි වැඩපොළට ගියත් දැන් අරක මතක් කරනවා. එයා ලස්සනයි, සුදුයි, කොහේ ඉඳලාවද, කාගේ කවුද දැන් ඔන්න හිතනවා. හිත හිත එක්ක කන්නේ නැහැ, එක්ක අඬනවා. දැන් ඔබත් කරන්නේ මොකද්ද? අර බල්ල වගේ ඕ උඩුබුරු දානවා කරනවා වගේම තමයි ඉතින්. ඒ කටයුත්ත කරනවා. දැන් අන්න බලන්න තේරෙන්නේ දැන් සමහරලාට දැන් බල්ලා අතෙන්ට ගිහිල්ලා අර වතුර දිහා බල බලා තාබල්ලෙත් පේනකොට දඟලනවා. ඔබට ඊට වඩා නුවණක් තියෙන නිසා කියනවා බල්ලු මොනවද කරන්නේ උතන මොකෙක් කරන්නේ එන්න යන්න කියලා. දැන් ඔබත් කොහේ හරි යනකොට දැකපු රූපයක් නිසා දැන් හිතේ ඒක තියෙන බව පේනවා. ඔබටත් හිතනවා එයා පේනවා. දැන් ඇවිල්ලා ඉද්දිත් වෙන වෙනහකට ගිහින් තියෙන්නේ. ඒත් අර රූපේ පේනවා. පේනකොට ඊට පස්සේ දැන් එහෙන් කල්පනා වෙනකොට අර බල්ල ළඟ පාත හිටියොත් ඊයි මොනවද මේ කරන්නේ? යන්න අයිනකට ගිහී වැඩක් කරගන්න මොකක්වත් නැහැ නේ. ඔයත් ඔය හිතට අහුවෙච්ච එකක් නේද තියෙන්නේ කියලා. අන්න බලන්න පින්වන්දි ආයතන වලට අපි හසු වෙලා තියෙන ස්වභාවය. ඇත්තටම දැන් සියුම්ම මේක හිතන්න. දැන් ඔබට කවුරු හරි කෙනෙක් බැන්නා. වැඩපොලේදී බැන්න කියලා හිතන්න. බැන්නට පස්සේ දැන් උදේ බැන්නා. දැන් ඔබ අයිනකට ගිහින් ඉනවා දවල් කෑමට ගිහින් ඉද්දිත් දැන් අරක මතක් වෙන්නේ නැද්ද? මතක් වෙනවා. ඒ මතක් වෙනකොට දැන් අර බල්ල ඉඳලා කරපු දේත් මතක් කරන්නකෝ. එතකොට දැන් බැනපු පුජ්‍යලයක් දැන් ඔතන නැති වෙන්න පුළුවන්. බැනපු වචන ටිකක් දැන් උතන නෑ. දැන් අපි ඊතව කවුරු හරි කෙනෙක් ඉන්නේ. නමුත් අර බැනපු එක තාම බනින වගේ රැව් පිළිරැව් දෙනවා. එහෙම දෙනකොට දැන් හිතනවා ඕගොල්ලෝ මොකද්ද? ඉන්නකෝ මම දැන් ආවම පස්සේ අල්ලගන්න කියලා දැන් අන්න ඒකට වැඩපිළිවිලක් යොදනවා. එතකොට දැන් අන්න බලනකො දැන් පින්නනේ අපි අහුවෙලා තියෙන්නේ තියෙන දෙයකටද නැති දෙයකටද? නැති දෙයක් තියෙනවා කියලා හිතාගෙන දැන් අපි ආන්න ඒකට හසු වෙලා ක්‍රියාත්මක වෙනවා. ඒ හසු වෙලා ඊළඟට දැන් වචනෙන් දුස්චරිත කරනවා. කයින් දුස්චරිත කරනවා. සිල් බිඳෙනවා. දුස්සීල වෙනවා. ඔන්න සතර පායම් වලට හේතු වෙනවා. එතකොට බලන්න දැන් ඔබට හිතුණා නම් ඇත්ත මට වැඩපලේ මෙයා බැන්නා. ඒක ඕන්නම් ප්‍රශ්නේ විසඳ ගන්නකො එයා ආවට පස්සේ කතා කරලා. දැන් එයා නැති වෙලාවෙත් දැන් අර බැනපු රැව් පිළ රැව් දෙනවනේ. එහෙම දෙනකොටම ඒක මතක් වෙන්න මතක් වෙන්න දුකමයි එන්නේ. ඇයි මතක් වෙන්නේ මොකද්ද? පංච උපාදානස්කන්ධයයි. ඒ පංච උපාදානස්කන්ධය මතක් වෙන්න මතක් වෙන්න දුකමයි එන්නේ. ඒක නිසා ඔබ ඒක මෙනෙහි වෙනකොටම දුක එනවා. එතකොට ඔබ මෙනෙහි කරන්නේ ඔබ ඒකට කැමති නිසා. එහෙනම් දැන් කල්පනා කරන්න එතන එතන කැමති නිසා මෙනෙහි කරනවා මෙනෙහි කරන නිසා දුක එනවා. දැන් උතනින් දුකෙන් අයින් වෙන්න ඕන නම් දැන් මෙන්න බැනපු එක මතක් වෙනවා. ආ කමන්නේ දැන් නම් මතක් කරලා වැඩක් නැහැ. දැන් දැන් එතකොට ඔබ තනියෙන් ඉන්න කියලා දැන් ඔබ සිහි කරන දැන් කවුද මතක් කරන්නේ? මතක් කරන හේකුත් නැන්ද? මටම ඒක මතක් වෙලා මමම හිතලා මමම දුක් වෙනවනේ. අහිංසක මෝඩ ක්‍රියාවක් නෙනේ. අහිංසක මෝඩ ක්‍රියාවක යෙදෙන්නේ. දැන් ඒකෙන් මමම තනියෙන් ඒක මතක් කරනවා. මතක් වෙන නිසාමයි දුක එන්නේ. ඉතින් මමම මතක් කරලා මමම දුකටපත් වෙනවා. බලන්න කොච්චර මෝඩ ක්‍රියාවද කියලා. එතකොට මේ දුකම නෙමෙයි දැන් අරගන්නේ. එහෙම මත දැන් ඇත්ත ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. එහෙමවත් කල්පනා කරන්න ඒ ඒ වෙලාවේදී ඒක විසඳ ගනිමු. දැන් කුමක්ද දැන් තනි නිදා දැන් එහෙම වෙලාවක ඔබ නිදා ගන්න ගියා කියන රාත්‍රියේදී දැන් පැය ගානක නම් අර දවාලි වෙච්ච අතපසු වීම දවාලි වෙච්ච වැරද්ද මොකද වෙන්නේ? සිහි වෙනවා සිහි වෙනවා කියලා වරක් නැහැ. නිින්ද යන්නෙත් නැහැ දුකටපත් වී සිහින. එතකොට කල්පනා මේ සිහි වෙන්නේ කොමක්ද? මගේ චෛතසික ධර්මයන් ටිකමයි සිහි කරන්නේ. ඒකම සිහි කරලා ඒකම දුකටපත් වෙනවා. එහෙනම් මේ චෛතසිකයන් සිහි කිරීම නතර කරගත්තොත් මට දුක නතර කරගන්න යම් පුළුවන්කමක් තියෙනවා. නේ ඒකම නැවත නැවත සිහි කරනකොට ඒකම සිහි කරනවා කියන්නේ අනදුකටපත් වෙනවා ඒ නිසා ඔබට පුළුවන් වුණා නම් ඒ සංස්කාරයන් අනිත්‍යයිනේ ඇති වෙලා නැති වෙලා යනවනේ ඇති වෙලා නැත්තරම නැති වෙලා යනවනේ ඒ සිහිය තියාගත්තනම් බලන මොන තරම් සැනසීමද දැන් ඔබට කොහොම මේ ධර්මය ප්‍රායෝගික වෙන්න නම් පින්වත්නි ඔන්න ඔහොම ඔබ අත්විඳින දැන් ඕවනේ දෙයක්. දැන් නැවත පුන පුනා කඩාගෙන හිතට එනකොටම කල්පනා කරන දෙයනේ මේ මම්ම හිතෙන් හිතලා මම්ම දුක් විඳිනවා. මේක වන් මෑන් ෂෝ එකක් නේ යන්නේ. තමන්ම තමන්මනේ. ඒක නිසා එහෙම නැතුව දැන් කල්පනා කරන්න මම ඕක සිහි කරන්නේ ඒක සිහියට එනවා කමන්නේ මම පස්සට දාලා වෙන එකක් දැන් වෙන එකක් කල්පනා කරන්න. නෑ ආයි තර්ක සිහියට වෙන එකක් කල්පනා කරන්න. එහෙම කල්පනා කරගත්තම් අරක අයින් වීමම අපිට සැනසීමකට ලක් කරනවා. ඒ එවැනි සිතිවිල්ලක් පින්වත්නි නැවත නැවත මෙනෙහි වෙනවා කියන්නේ භවයයි. භවයේ සකස් වෙනවා. ඒක නැවත නැවත මෙනෙහි කරනවා කියන්නේ චේතනාව මිශ්‍ර කර ගනිමින් භවය සකස් කරනවා. ඒ භවය සකස් කරන ඒවට විපාක කර්මයන් තියෙනවා. ඉතින් මේ විපාකයන් දැන් ඔබට තරහ එකක් සම්බන්ධව නම් එන්නේ හොඳ දේවල්ද? නරක දේවල්. එහෙමනම් ඒ වායේ විපාකයන් භුක්ති විඳින්න වෙන්නේ හොඳ ස්ථානවල ඉපදිලාද? නෑ නරක ස්ථානවල ඉපදිලා. එහෙනම් වහ වහාම ක්‍රියාත්මක වන්න. යොහුසුලුවම ක්‍රියාත්මක වෙන්න. මහා කාරුණික බුදුරජාණන් වහන්සේ අපිට දේශනා කරනවා. ඒව නැවත නැවත මෙනෙහි කරන කරනෙහි දුකටමපත් වෙනවා. මේ පංච උපාදානස්කන්ධයන් නැවත නැවත මෙනෙහි වීමම ඒකමයි තමයි ජාතිය වෙන්නේ. එහෙනම් ජාතිය කියන්නේ දුකයි මේකෙන් අත් මිදින්න නම් මිදෙන්න නම් නැවත නැවත මෙනෙහි කරන එක නතර කරගන්න බෑ. ඔබට එය මතක අමතක කරගන්න අපොහසත් නම් ඔබ ඒ වෙලාවට සප්ත නගල බුදු ගුණයක්වත් කියන්නකෝ. එහෙම නැත්නම් ඉතිවිසෝ භගවාරහන් කියලා සප්ත නගල කියන්නකෝ. ඇයි ඒක කියන්නේ හේතුව භාවනාවක් විදිහට නෙමෙයි. අර එන කඩාගෙන එන සිතුවිලි ටික වෙන පැත්තකට හරව ගන්න. ඒ පැත්තට හිතනකොට මේ පැත්තටම ගලාගෙන යන්නේ. ඒ නිසා අන්න එහෙම කරගන්න පුළුවන් වුණොත් පින්වත්නි ඔබට ධර්මයේ මුණ ගැසෙන්න පුළුවන්. නැතුව කොච්චර දේශනා ඇහැව්වත් මොනතරම් සූත්‍ර සංඛ්‍යාවක් ඇහැව්වත් පාඩම් කළත් ඔබ ඕන්න ඔය විදිහට ධම්මකට පිවිසෙන්නේ නැති වුණොත් ඒකට අපොහසත් වුණොත් ඔබට ධහම මුණ ගැහින්නේ ඇයි පිනත් මේ ධර්මයේ කියන්නේ සංසාර දුකෙන් එතර වෙන්න හේතු වෙන්න ඕනේ. මෙතනම මෙතනම තියෙන දුක් අඩු වෙන්න ඕනේ. ඇයි ධර්මය සම්දිට්ඨිකයි. මේ ජීවිතේ මේ මොහොතේම අවබෝධ වෙන්න ඕන. සැනසීම මේ මොහොතේම ලැබෙන්න ඕන. බලන්නකො ඒක කොච්චර ප්‍රායෝගිකද. මේක බුදුරජාන් වහන්සේ දේශනා කරන්නේ මේ ධර්මය අනුන් තුලින් බලන එකක් නෙමෙයි. දැන් අපි නම් ක්‍රමේ මොකද්ද? අනුන් තුලින් බලන්නේ අරයා සිල්වන්තද එයා සිල්වන්ත නැද්ද කොහොමද කියලා අපි චෙක් කරන්නේ බලන්නේ අනුන් තුලින් මේ ධර්මය අනුන් තුලින් නෙමෙයි තමා තුලින් බලන්න ඕපනයිකයි ධර්මය තමා තුලින් බලන්න දැන් ඔබේ සිත තමයි ඔබ දන්නේ සමහර මෙතන ධර්මය අහන්න ආපු අය ඔබේ සිත ඔබ දන්නේ සමහර විටක යාළුවෙක් කතා කරන නිසා ඇරෙන්න බැරි කමට ඇවිල්ලා ඇති. එතකොට ඒ හිත දන්නේ ඔබ. යම් කෙනෙක් මහ ශ්‍රද්ධාවකින් වෙන්න ඇති. ඒ හිතේ ස්වභාවය දන්නේත් එයා. වෙන කෙනෙක් දන්නේ නැහනේ. නිසා තමන්මයි තමන්ගේ සිත තුළ අකුසල ධර්මයන් ඇති වුණාද ඒව ප්‍රහාණය වුණාද කියන එක දැන දැක ගන්නට පුළුවන්කම තියෙන්නේ පින්වන්දි Tamanටමයි. එහෙම දැනදක ගන්න ඔබ සමත් වෙනවනම් ඔබට ධර්මයේ ස්පර්ශ වීම බොහෝ ඈතක නොවෙන්න පුළුවන්. ඒ නිසා ඔබ කල්පනා කරගන්න මේ ජීවිතයේ තියෙනුනේ මේ මනුස්ස ජීවිතය මේ ජීවිතය තුලදී ඔබ තවත් කෙනෙක්ගෙන් පින් අරගෙන ෂේප් වෙන්න බලාපොරොත්තු වෙන්න එපා. ඔබ බලන්න ඔබ පුණ්‍ය කටයුතුත් කරගන්න ඒ වගේම සසරෙන් එතර වෙන මකටත් පිවිසෙන්න කටයුතු කරගන්න මේ ජීවිතේ. මේ ජීවිතයේ තුලදී විතරමයි ඒ කරන්න පුළුවන්කම තියෙන්නේ. වෙන ජීවිතයක් තුල නෙවෙයි මේකෙදිමයි. මේ ජීවිතය තුල කරගත්තොත් ඔබට නිවන් දකින්න බැරි වුණොත් ඊළඟ ජීවිතවත් සාර්ථක වෙනව පින්වත්. ඒ නිසා එහෙනම් දැන් කල්පනා කරගන්න බුදුරජාණන් වහන්සේ නමක් ලෝකේ පහළ වෙන්නේම අතිශය දුර්ලභව. ඒ වගේමයි මේ මනුස්ස ජීවිතයත් අපිට ලැබෙන්නේ අතිශයින් දුර්ලභව. මේ මනුස්ස ජීවිතයක් ලැබිච්ච මේ දුර්ලභ අවස්ථාව තුල කරන්න ඕන අපේ සිත ආරක්ෂා කරගන්න එක. <clears throat> අපි හිතන් ඉන්නේ දැන් කෙනෙක් සිල්වන්තද නැද්ද කියලා සොයන්න අපි යන්නේ කය දිහා බලලා. එයාගේ කායික හැසිරීම දිහා බලලා හිමින්ද යන්නේ වටපිට බලන්නේ නැද්ද උඩබිම බලන්නේ නැද්ද එහෙමනම් හොඳම සිල්වන්තයෙක් කියලා තමයි අපි හිතන්නේ. නමුත් පින්වත්නි ඒක නෙමෙයි සීලය මේ මනෝභාවය තුල සකස් වන ක්‍රියාදාමයයි. ඒ ක්‍රියාදාමයේ තුල අකුසල මූලයන්ගෙන් තොර ස්වභාවයකින් කාය වචී ක්‍රියාවලට එනවනම් ඒව සීලවන්ත දේවා. ඒ නිසා ඔබ කල්පනා කරන්න දුර්ලභ අවස්ථාවක් ලැබිලා තියෙන්නේ. මේ දැන් පින්වත් පිරිස ඔබ එකතු වෙලා මේ ධර්මයක් දේශනා කරන දායකත්වයක් දරලා ලොකු කටයුත්තක් කරනවා. හැබැයි ඒ වගේම ඔබට පුළුවන් ඔබේ හිත තුළ මේ දහම් කාරණා දිනුපමුණු කරගෙන ඔබට මෙලව රැකවරණයක් ලබා ගන්නට පුළුවන්. පරලව රැකවරණේ ලබා ගන්නටත් පුළුවන්. කාටවත් බෑ ඒක ඇති කරලා දෙන්න. ඔබේ බිරිඳටවත්, දූ දරුවන්ටවත්, ස්වාමි පුරුෂයටවත්, අම්මා තාත්තටවත් බෑ ඔබට රැකවරණේ දෙන්න. මේන්න මේ ධර්මය දැනගත්තොත් දැකගත්තොත් ඒ දැන දැක ගැනීම තුලින් තමයි ඔබ ආරක්ෂා වෙන්නේ. ඒ ආරක්ෂාව නිසා තමයි ඔබට රැකවරණයක් වෙන්නේ. එතකොට මෙලව රැකවරණයක් ලබන්නටත් පුළුවන්, පරලොව රැකවරණයක් ලබන්නටත් පුළුවන්. ඔබ බුදුරජාණන් වහන්සේම දේශනා කළ කෙලෙස් සංසිඳවන පිරිණිවීම ඇතිවන්නා වූ චතුරාර්ය සත්‍ය අවබෝධයටම හේතු වන්නා වූ ඒ ධර්මයේම අසාගෙන තිබුණොත් ඔබට මෙතන සනසීමයි පරලොව සනසීමයි ඒ වගේම නිවන් මගත් විවෘතයි. එහෙනම් ඔබට අහන්න තියෙන්නේම කෙලෙස් සංසිඳ වෙන ධර්මයක්. ඔබ ධම් කාරණාවක් අහනවනම් කෙලෙස් සංසිඳ වෙනවද කියලා බලන්න. චතුරාර්ය සත්‍ය අවබෝධයට හේතු වෙනවද කියලා බලන්න. පිරිණිවීමට උපකාර වෙනවද කියලා බලන්න. එහෙම බලලා ඒ දහම ඔබ පුරුදු පුහුණු කරන්න. එහෙම පුරුදු පුහුණු කරන් තමයි ඔබට ඔය මාර්ගය අසා දැන ගන්නටයි කල්යාණ මිත්‍රාණන් වහන්සේලා අවශ්‍ය වෙන්නේ. එවන් කල්යාණ මිත්‍රයන්න් වහන්සේ නමකගෙන් ඒ ධර්මය අහන්න ඒ ධර්මය අහලා සිත්හි දරාගෙන පුරුදු කරන්න. එහෙම පුරුදු කරගන්න ඔබට වාසනාව ශක්තියව පුදුමාකාර සතුටක්. පුදුමාකාර සැනසීමක්. එතකොට ඒ යන මගේ තමයි යන්න සියලු සංස්කාරයන් අනිත්‍යයි. සියලු සංස්කාරයන් ඇති වෙලා නැති වෙලා යනවා. ඇති වෙලා නැති වෙලා යන ධර්මතාවයෙන් යුක්තයි. ඒ වගේම ඇති වෙලා නැත්තටම නැති වෙලා යනවා. ආන්න ওই ටික දැනගන්න පුළුවන් වුණොත් තමයි පින්වත්නි ධර්මයේ දැන දෙක ගන්න වෙන්නේ. එහෙමනම් ඔබට අර අනිච්චාවත සංඛාරා උපාදවය ධම්මිනෝ උපජ්ජිත්වා නිරුජ්ජಂತಿ තේසන් උපසමෝසුකෝ අර ලිඳ ළඟ දඟලන බලු පැටියක් දැනගත්තනම් අව සංස්කාර අනිත්‍ය වෙලා යන ස්වභාවය කොච්චරද බලන්නකෝ අපිත් ඒ විදිහට වැඩ කරොත් අපේ සසරේ පැවැත්මක් නෑ ඇති වෙන්නේ. ඒක ඇති වෙලා නැති වුණා කියලා දැනගත්තනම් අපි ජීවල් වල ඇවිල්ලවත් වැඩ පොළේ ඉඳගෙන නිදාගන්න ගිහිල්ලවත් ඕක මෙනෙහි කරන්නේ නෑ නෙවෙයි. දිගින් දිගට. එහෙම වුණා නම් බලන එතනම සැනසීමක් තියෙනවනේ. එතනම සැනසීමක් තියෙනවා. ඒ නිසා ඔබටත් කල්පනා කරන්න මේ උතුම් බුද්ධ ශාසනය තුල ඒ චතුරාර්ය සත්‍ය ධර්මයන්ම අවබෝධ කරගෙන අමාමා නිවනින් සැනසෙන්න හේතු වේවා වාසනාව වේවා කියලා සාදුනාදය දෙනවා. අද ධර්මදේශනාවේ දායකත්වයේ දරන දායක සුපින්වතුන්ගේ අරමුණු පිළිබඳව සඳහන් කරන්නට බලාපොරොත්තු වෙනවා හඟුරන් කිත පල්ලේ බෝල පදිංචි IMNG කුමාරිහාමි මහත්මිය දායකත්වයේ ලබනවා IMNG සුබසිංහ බණ්ඩා පියතුමාටත් EM පලිඟු මැණිකේ මෑණියන්ටත් WM ගුණසේකර ස්වාමියාටත් WM රම්බණ්ඩා මාමාටත් පින් පැමිණවීමට වගේම මගේ දෙමව්පිය දෙපළගේ දෙමව්පියන් සහ අනෙකුත් සියලු ඥාතීන්ටත් අපවත් විවදාළ සියලුම පූජනීය මහා සංඝරත්නයටත් මේ පින්පෙත් තුලින් නිර්වාණ අවබෝධයේ පිණිස හේතු වාසනා වේවා කියන පරම පවිත්‍ර ප්‍රාර්ථනය තමයි එතුමියගේ තිබෙන්නේ. ඒ වගේම දෙවනි දායකත්වයේ ලබා තිබෙනවා අඟුලුගහ දොරපේ කෝවිලවත්ත නිමාෂා පැක්ටර් වී උගාඩන්සි සුනේත්‍රා පාණ්ඩිගම මහත්මිය. එතුමිය හබරාදුව ඉල්ල කුඩා කන්දේ පදිංචිව සිට මියගිය කුමාරපාල පාණ්ඩිගම පියතුමන් ඇතුළු මියගිය සැමට පින් දෙන්නට බලාපොරොත්තු වෙනවා. ඒ වගේම පැතුමි නිමාෂා දියණියගේ දෙසැම්බර් 7 වෙනි දින සමරන උපන්දිනය නිමිත්තෙන් සහ අධ්‍යාපන කටයුතු සාර්ථක කර ගැනීමටත් අදීශ දිල්ෂාන් පුතුගේ ග්‍රහාපල දුරු වී අධ්‍යාපන කටයුතු සාර්ථක කර ගැනීමටත් සුජීවත්ව සිටින චන්ද්‍රා කලන් සූර්ය මෑණියන්ට නිදුක් නිරෝගී චිරජීවනයේ ලබා ගැනීමට සහ පවුලේ සියලු දෙනාට උතුම් ත්‍රිවිධ රත්නයේ ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා. තුන්වෙනි දායකත්වයේ දරන්නේ මාතලේ පදිංචි එම් විජේරත්න මහත්මිය. තම උපන්දින සැමරුම පිණිස මෙන්ම පරලෝ සැපක් තම දෙමව්පියන් ඇතුළු පින් බලාපොරොත්තු වෙන සියලුම ඥාතීන්ට පින් දීමටත් සුජීවත්ව සිටින සියලු දෙනාට නිදුක් නිරෝගී සුවයත් ඇය ප්‍රාර්ථනා කරනවා. හතරවෙනි දායකත්වයේ බෙලියත්ත පාතමුල්ල පාරේ අංක 114 නිවසේ පදිංචි ඒ.ඒ. ආර්යසිංහ මහත්මයා එච්.කේ. කරුණාවති ආදරණීය මෑණියන්ටත් ඒ.ඒ. මාටින් ආදරණීය පියතුමාටත් එම්.ඒ. විමලසේන ඒ වගේම එන්.ඒ. අබේසිංහ කියන සහෝදරවරුන්ටත් පින් ප්‍රාර්ථනා කරන්නට බලාපොරොත්තු වෙනවා මියගේ සහෝදරවරුන්ට. ඒ වගේම සුජීවත්ව සිටින සියලු දෙනාටත් රටවැසියන්ටත් සිත ප්‍රාර්ථනා කරනවා. අවසාන දායකත්වය වරකපොල ගලපිටමඩ හල්ලව පදිංචි චන්ද්‍රලතා මුණසිංහ දසනායක මහත්මිය ඇතුළු පවුලේ සැම. පීටී දසනායක මහතා හා එම දෙමව්පියන්ට සුසිල් චමින්ද දසනායක ලොකු පුතාට ඉන්දික ප්‍රසන්න පුතාට දොන් ජේමිස් හා රොසලින් සෝමාවට මේ සියලු දෙනාට පින් ප්‍රාර්ථනා කරන්නට වගේම සුජීවත්ව සිටින සියලු දෙනාටත් ගයා මංජුල පුතා ඇතුළු සැමටත් සෙත්පතා මේ ධර්ම දේශනාවේ අද සැදැහැති දායකත්වය දරනවා. මේ සම්බන්ධ වූ බාප සෑම දිනාටම උතුම් ගෞතම සාසනය තුලදී චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධය පිණිස හේතු වේවා. ඒ වගේම ඔබ අපනම මිය පරලෝ යන්ට යෙදුනා වූ ඥාති වර්ගයාටත් මේ පින් අනුමෝදන් වේවා. ඒ වගේම සියලු පින් කැමති දෙවි දේවතාවුන් මේ පින්පෙත් අනුමෝදන් වේවා. සමට උතුම් චතුරාරි සත්‍ය අවබෝධයේ පිණසම හේතු වේවා. සියලු දෙනාටම තෙරුවන් සරණයි. අද ධර්මානුශාසනාව අප කෙරේ අනුකම්පා පෙරදරිව පවත්වනු ලැබුවේ තනමල්විල කිතුල්කොටේ රතන සදහම් භාවනා මධ්‍යස්ථානයේ ප්‍රධාන අනුශාසක වලස් මුල්ලේ ගුණරතන ස්වාමින්ද්‍රයාණන් වහන්සේ සුවහසක් පුහුදුන් සිත් සතන් අමා සදහම් ඔසුවෙන් සුවපත් කරමින් මේ කරනු ලබන උතුම් මෙහෙවරම දේශකයාණන් වහන්සේට ප්‍රාර්ථනීය බෝධියකින් උත්තරීතර චතුරාර්ය සත්‍ය අවබෝධය පිණිසම පාරමී බවට පත් වේවායි අප සාදුනාද පවත්වමින් ප්‍රාර්ථනා කරමු සාදු සාදු සාදු